අද අප බලාපොරොත්තු වන්නේ පටිච්චසමුප්පාදයේ පෙන්වන උපාදාන පත්‍ය භවෝ කියන තැන පෙන්නපු භව කියන වචනය පිළිබඳව විග්‍රහයක් කරගන්නයි. හොඳින් තේරුම් අරගන්න ඕනේ. මහා සාගරයක් වන් පටිච්චසමුප්පාදයට බැහැලා උතුම් ධර්මාභෝධය ලබා ගන්න බලාපොරොත්තු වෙන මේ පින්නත් පිළිස ගුරුවරයෙක් නැතුව ධර්මය අවබෝධ කරගන්න තිබෙන උතුම් මාර්ගය හැටියට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ පටිච්ච සමුප්පාදයේ ගුරුවරයා මේ පටිච්ච සමුප්පාදයේ හරියට තේරුම් ගත්තා නම් ඒ හේතුවෙන් පුළුවන් අනුන්ගේ ආධාරයක් නැතුව ධර්මයේ ධර්මයේ හැටියට අවබෝධ කරගන්න. මෙන්න මේ උත්තරීතර ධර්මයේ ශ්‍රේෂ්ඨතාවයේ තේරුම් අරගෙන අපි මේ එකින් එකට පද විග්‍රහ කරලා පසුව මේ තුنين පටිච්ච සම්පන්නව සත්‍යාමයේ සතර ගමන සකස් වෙන ආකාරයේ විස්තර කරලා තේරුම් ගන්න බලමු. භව කියන වචනේ විග්‍රහ කරනකොට අති කාම භව, අති උප්පත්ති භව ආදී වශයෙන් විග්‍රහ වෙනවා. ඒ වගේම ඒ භවයේ පිළිබඳව අති කර්ම භව, අති උප්පත්ති භව. කර්ම භවය තියෙනවා, උප්පත්ති භවය තියෙනවා කියලා විග්‍රහ වෙනවා. දැන් මේදී අපි දැනගන්න ඕනේ මොකද්ද කර්ම භවය, මොකද්ද උප්පත්ති භවය. මේ කාරණා දෙක හොඳට තේරුම් අරගන්න ඕනේ. ධර්ම විග්‍රහ කිරීමේදී පෙන්වනවා මේ කාකාරයෙන් විග්‍රහ කරලා දෙන්නවා මේ කර්ම භවයේ පිළිබඳව ඒ නිසා අපි දකින්න ඕනේ මොනවද මේ කර්ම භවය තුළ සිද්ධ කරගන්නේ කර්ම භවය කියලා අපි මොනවද අපි අතුරු කරලා ලබා ගන්නෙ ජීවත් වෙලා ඉන්න සත්වයේ ඒ ජීවත් වෙලා ඉන්න කාලෙදී මේ කාකාර පුණ්‍ය කර්ම කරනවා පාප කර්ම කරනවා මේ කරන්නා වූ පුණ්‍ය කර්ම නිසා ඒ වගේම පුණ්‍ය භවයන් සකස් වෙනවා පාප කර්ම නිසා පාප වලට අවශ්‍ය කරන සම්පාදනය මනස තුළ සිද්ධ වෙනවා. මෙන්න මේ සිද්ධ වීමේදී බව කියන වචනේ මොකද්ද පෙන්වන්නේ? නිර්මාණාත්මක ශක්තියක් නිහි වෙනවා. යාදියක් නිහිතන්ට අවශ්‍ය කරන මූල ශක්තිය. ඊටාම ගැඹුරුතයක්. යාදි ඊදාකාරයි, ඊදාකාර යාදි නිෂ්පාදනය කරන්නේ ඊට අනුකූල වූ ඊදාකාර බව හේතු කොටගෙන. දැන් නම් බව කියන්නේ නිර්මාණාත්මක ශක්තිය හේතු කොට දෙන්නේ. අන්න මේ නිර්මාණාත්මක ශක්තිය තමයි නිකුත් කරන්නේ මේ භව කියන වචනේදී සිද්ධ වෙන්නේ. එහෙනම් කර්ම භවයේ මොකද සිද්ධ කරන්නේ? කර්ම භවය හේතු කොටගෙන පුද්ගලයාට ඇති වෙනවා තම තමන් ඉතින් යම් කිසි ධර්මයක් ඇතිව කරාන පාප ධර්මයක් හෝ පුණ්‍ය ධර්මයක් හෝ සෙවණු හෝ ලෝක ධර්මයක් ඇතිව කරාන අවිද්‍යාවෙන් යුක්තව කුෂ්ණාවෙන් යුක්තව ඇසුරු කිරීම හේතු කොටගෙන ඒ බුද්ධයාට බලාපොරොත්තුවක් ඇති වෙනවා මතු මතුත් මේ තුල හැමිය යුතුයි. අර අපි ඉස්සෙල්ලා පෙන්නා දුන්නා උපාදානය කියලා කියනකොට බැඳිලා ඉන්නවා ගැලවෙන්න බැරුව. මොනවද මේ කාමයට බැඳලා කාමයන්ගෙන් ගැලවෙන්න බෑ. කාම වස්තුන්ගෙන් ගැලවෙන්න බෑ බැඳිලා හැදියා. මෙන්න මෙවන් පත්‍යයක් උඩ ඔහුට අදහසක් ඇති වෙනවා මේ කාම බුද්ධිය ලබා ගන්න නම් තව තවත් දුරට මේ තුල නැගී යුතුයි. එහෙම වෙන්නේ කුමක් නිසාද? මනවලට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී මේවා එනකොට එකක්වත් හැදිලා ඉන්න දේවල් නෙමෙයි. එය සියල්ලම හේතුවක් සමග මතුවෙන ඵල ධර්ම. ආස්වාදයක් ඇති කරන්නා වූ විඳයක් ඇති වෙනකොට තමයි ඒ විඳණයට ඇලිලා ඒක බැඳෙන්නේ. නමුත් බැඳිලා ඉන්න පුළුවන් දේවල් නෙමෙයි ඒවා. අපි බැඳෙන්න හදනකොට මොකද වෙන්නේ? මේ ආස්වාද අවස්ථාව ඉක්ම යනවා ගෙවි යනවා. ගෙවි ගියාට මොකද වෙන්නේ? මානසිකත්වයක් ඉතුරු වෙනවා. යලි යලි තේ ආස්වාද අවස්ථාව, ඒ බඳු අවස්ථාවන් ගොඩනගාගත යුතුයි කියලා. මෙන්න මේ බලාපොරොත්තු ඇති වෙනකොට මොකද වෙන්නේ? අපි නොදැනුවත්වම එක්තරා දෙයක් සිද්ධ වෙනවා. මතු මතුත් ඒ බඳු දේ නිස්පාදනය කිරීමට අවශ්‍ය කරන මානසිකත්වයේ තුනේ එක්තරා සත්‍ය විශේෂයක් නිදහස් වෙනවා. ලෝකයට නිදහස් වෙලා පිහිටෙනවා. යම් කිසි කර්මයක් කරනකොට ඒ කර්මය නිසා ඇතිවෙනා වූ එබඳු වන්නා වූ මතු නිර්මාණයක් ඇති කරන සත්‍ය විශේෂයේ ඊට අනුකූල තැනට දී කරනවා. නා කාමයේ හේතුකාරක වන සත්‍ය විශේෂයේ කාම භවයේ පිහි කරනවා. ඒ වගේම කාම භවයේ පිළිබඳ ආදීනව දැකලා හෝ සබඳු ආකාරයකින් හෝ කාමයන් මේ ඇලීම අත්හැරනොත් බැඳීම අත්හැරනොත් ඔහු රූපාවචර ධර්ම කියන ලෝකේ සාන්ත වූ ප්‍රණීත වූ පංච කාමයට අසු නොවන බාහිර දෙයක් අරගෙන පිළිබඳව. දැන් අපි හිතමුකෝ මේ විදිහට යෝගී කෙනෙක් කෙනෙක් සාන්ත පරිසරයක්, ඒ වගේම නිසංසල ස්ථානයක්, හරි සාන්තයි ප්‍රණීතයි කියලා හිතරගත්තා නම් එතන මනවලම රූපක් නැහැ, ශබ්දක් නැහැ, ගන්ධක් නැහැ, රසක් නැහැ, ස්පර්ශක් නැහැ. පංචකාරණිකය කියලා නැති වුණාට පැවැත්මේදී ආස්ව නිදහස් ආස්වාදයන් දෙනෙදෙන විදිහේ ස්වභාවයක් තියෙනවා. අන්න ඒ බඳු දෙයක් ඇති වෙන්නේ ඉතින් කියන්නේ. ඉනි උපාදාන සෝතේක වැළුවෝ ඒක ඇල්මොත් එකෙන් බැලීමෙන් අහසින්න බැරි නම් අන්න එතන කියනවා අර ලෝකයේ අර කාමාවචරණවන් රූපාවචර උපාදාන. අන්න ඒතකොට භවය කොහොමද වෙන්නේ? රූප භවයේ පිහිටනවා. ඒ වගේම යම් කිසි අවස්ථාවක ඒ රූපාවචර ධර්මයන් ඇතුළු කරගෙන ඉන්නකොට බාහිර ලෝකයේ තිබෙනා වූ ඇලීම් ගැටීම් මේක ආකාර විපරිතතාවයන් දාමරා ගැනීම මේවන් මේවා තේනකොට හදවත කම්පා වෙනවා සමස්තයෙන් මුල වැඩෙලායි. අනේ මේ ලෝක සත්‍යය මෙබඳු දුක් වලටපත් වෙනවා නේද? මෙබඳු අලෝලා කියන්නේ මේ දුක් වෙනවා නේද කියලා. මේවා අහන්න බලන්න නැති දෙයක ඉන්නවනම් මේ ප්‍රශ්නේ වට එන්නේ නැහැනේ. මෙන්න මෙබඳු අදහසක් හිතට එනවා. මෙන්න මේ අදහස නිසා රූපාවචර ලෝකයේ ඇතිවෙන්නේ නැත්නම් ඈමී බලනතර කලින් කනට ඇහෙන්නේ නැති කියලා කියනවනම් අන්න ඒ උතර කොච්චර හොඳ ළඟ කොච්චර හොඳද කියලා හිතනකොට අන්න ඒ බඳුන්ලා වූ මානසිකත්වයේ තුලින් දැනීම තුළ ඉන්න ස්වභාවයක් ඇති කරගන්න. දැනීමට ගෝචර වෙන බාහිර ලෝකයක් නැති ඒ දැනීමට දැනීම ගෝචර වෙලා ජීවත් වීමේ ආශාව කියන එකේ ඉතුරු වෙන කොටසක් තියෙනවා. ජීවත් වෙන්න කැමති. ලෝකයේ රූප ශබ්ද ඇසුරු කරන්න කැමති නැහැ. ගන්ධ රස ස්පර්ශ ඇසුරු කරන්න කැමති නැහැ. මෙන්න මෙබඳු මානසිකත්වයක් නිසා උපදින ස්වභාවයක් තියෙනවා අරූප මානසිකත්වය. මෙන්න මෙතෙන්ද කියනවා එතෙන්දපත් වුණොත් අරූප භවයක්. මෙන්න කාම භව, රූප භව, අරූප භව කියන මේ භව තුනට ක්‍රියාත්මක වෙන ශක්තිය ගොඩනැගෙන ආකාරය. එතකොට මේ වස්තුන් තුළ ජීවත් වීමට තියෙන බලාපොරොත්තු නිසා යලි යලි මතමතු පැවැත්මට තියෙන බලාපොරොත්තු නිසා මේ බලාපොරොත්තු මානසිකත්වයෙන් ගොඩනගෙනවා ඒ බඳු පැවැත්මක් මත නිර්මාණය කරලා දෙන්න අවශ්‍ය කරන ශක්ති විශේෂයක්. අන්නේ ගොඩනගෙන ශක්ති විශේෂයක් ඇති වෙනවා ඒකට කියන අපි භව කියලා. එතකොට ඒ වගේ මේක ආකාරයෙන් මේ භව විග්‍රහ වෙනවා. ඒකෝකාර බව, සතෝකාර බව, පංචෝකාර බව ආදි වශයෙන් විග්‍රහ වෙනවා. ඒ කියන්නේ ඒක විදිහමයි. අස කන දිවනාසයේ ශරීරයේ කියන මේ පහම ක්‍රියාත්මක වෙන යම්කිසි ආකාර ස්ථානයක් තියෙනවා නම් අන්නේ ස්ථානයේදී රූප අරමුණු, ශබ්ද අරමුණු, ගන්ධ අරමුණු, රස අරමුණු, පොට්ටබ්බ අරමුණු කියන මේ පංචකාම අරමුණු එනවනම් මෙන්න මෙබඳු ඇසුරේ ජීවත් වෙන්නේ ඉන්න කෙනාට පංච ඕකාර භවය කියලා එකක් තියෙනවා. ඒ වගේ තැනක හිත පිරවගත්ත කෙනාට. ඒ වගේම එවන් රූප බලන්න බලාපොරොත්තු වෙනක් නැති. ඒ වගේම එයින් එහාට ගියේ ඒ සීමාව ඉක්මවන්න කියලා. මානසික නින්දනයට හේතුකාරක වන්නා වූ භවයක් තියෙනවා. වේදනා, සංඥා, සංකාර, විඥාන සහ මනෝ රූප කියන ඒවත් මනසටම සම්බන්ධ රූප කොටසක් ඇතුළු කරගෙන මායික හටගත්ත ලෝකයේ පිළිබඳ සම්බන්ධයක් නැති. මෙන්න මේ බඳ ස්වභාවය තුළ හිත පිළිවා ගන්නා ස්වභාවයක් තියෙනවා. එනවා තියෙනවා වේදනා සංඥා සංකාර විඥාන කියන හතර විද්‍යාමානින භවයේ චතුරෝකාර භවයේ. ඒ වගේම සමහර කොටසක් ඉන්නවා වේදනා සංඥා සංකාර විඥාන කියන මේ හිත සම්බන්ධ දහම් තිබුණොත් තමයි ලෝකය ගැන දැනෙන්නේ, වැටහෙන්නේ, පෙනෙන්නේ. ඒ නිසා එබඳුවන්නා වූ දැනීමක්, වැටහීමක්, පෙනීමක් අපිට නැත්නම් ওই ප්‍රශ්න එකක්වත් නැහැ කියලා. රූපේ තිබුණා මොකද වෙන්නේ කියලා. රූපේ පිළිබඳ කලකිරෙන්නේ නැතුව. හිත පිළිබඳ කලකිරෙනවා. හිත පිළිබඳ බලාපොරොත්තු අත්හැරලා ගිහිල්ලා එතනින් උපාදානෙ නිදහස් වුණත් රූපේ නිදහස් වෙන්න බැරුවාම අසඤ්ඤ සත්ත්ව කියන ලෝකයේද රූපේ මුල් කරගෙන කර්ම ශක්තිය පහළ කරනවා අන්නේ රූප රූපස්කන්ධේ මුල් කරගෙන පහළ වෙන කියනවා ඒකෝකාර බව මෙන්න මේ බව කියන වචනේ පෙන්නන්නේ යම් යම් තැනක නිර්මාණාත්මක ශක්ති විශේෂයක් පහළ වෙනවාද මෙන්න මේ පහළ කරනවාද මෙන්න මේ පහළ කරන ශක්තියට කියනවා භව කියලා එතන මේ භවයකින් මොකද්ද සිද්ධ කරන්නේ ශක්ති විශේෂයක් නැතුව කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්න බෑ ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව කියන මේ ධාතු හතර ක්‍රියාත්මක වෙන්නේ අන්න ඒ ශක්ති විශේෂයට ගෝචර වෙලා. ශක්ති විශේෂයේ යම් ආකාරයකට පිළිගන්නේ හැඩතලයක් ගත්තේ. ඒ හැඩතලයට අනුකූලව තමයි ඒ ධාතු හතර හැඩ ගැහිලා පිළිගන්නේ. එතකොට තමයි මේ ශක්ති විශේෂයේ හටගත්තේ යම් ස්වභාවයක් බලාපොරොත්තු වෙන්නේ ඒ ස්වභාවයට අනුකූල රූපයක් ලෝකෙ ගොඩ නැගෙන්නේ. මේ තමයි ගැඹුරම තැන. බොහොම සියුම්ම තේරුම් ගන්න ඕන දෙයක්. මෙන්න මේ භව ස්වභාවය කර්ම භව වශයෙන් ඉස්සෙල්ලා හට ගන්නවා. කර්ම භව වශයෙන් හටගෙන මොකද වෙන්නේ? ඒක භවෙහි කර්ම භවයේ පිහිටනවා. කර්ම භවයයි උපපති භවයයි කියන දෙකක් කියන්නේ ඒකයි. එහෙනම් උපපති භවයේ ඉස්සෙල්ලා හටගන්නේ මොකන්ද? කර්ම භවය. කර්ම භවය හටගත්තාට පස්සේ අපි නිස්පාදනය කරලා දැම්මා නිසා ඊට පස්සේ අපි හිතන්න දෙයක් නැහැ. ඒක පිළිදපුවා ගැන. හදලා තිබ්බ දෙයක් ගැන හිතන්නේ නැහැ. ඒක දකින්නෙත් නැහැ. හැරෙලා තියෙන්නේ නමුත් අපි හදපු දේ ක්‍රියාත්මක වෙනවා කොම්පියුටර් වල. ඒක ස්වභාවය ඒකයි. දත්තයක් කවලා තිබ්බට පස්සේ ඒ කොම්පියුටරේ දත්තයට අනුකූලව ක්‍රියාත්මක වෙනවා වගේ. බලයේ හක්තියක් ඉදිරියවල නිර්මාණාත්මක ශක්තිය අවශ්‍ය දේ උපදවන්න නිර්මාණය කරලා තිබ්බට පස්සේ හිතන්න දෙයක් නැහැ දැන් යලිත් ඒ ගැන. ඒ ශක්තිය ක්‍රියාත්මක වෙලා හිටන් අවශ්‍ය දේ නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසා විවිධාකාර જાති ලෝකේ හට ගන්නවා. දැන් මෙතනින් අපි දකින්න ඕනේ මේ කර්ම බව හැදෙන හැටි. පාප කර්මය සිද්ධ කළොත් උන්ට ඇති වෙන්නේ දූෂිත මානසිකත්වය. කෙනෙක් පාප කර්මය සිද්ධ කළත් ඒ සිද්ධ කරන්නේ මොකක් නිසාද? පංචකාම සම්පත්තියේ අතීත වටිනාකම සිද්ධ කරගෙන නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ දෘෂ්ටිය නිසා ඒ සීමාව ඉක්මවා යන විදිහේ මානසිකත්වයක් ගොඩනැගුණාම මොනම අයිතියක් මොනම අසාධාරණයක් කරලා හරි කමක් නැහැ. මම මේ ආස්වාද භුක්තිය ලබන්න ඕනේ කියන මානසිකත්වය ගොඩනැගෙනවා. මෙන්න මේ ගොඩනැගීම නිසා අයිත්‍ය අසාධාරණය කියන වචනවල තිබෙන බැලෑරුම්කම වැහිලා යනවා. එහිලා ගිහිල්ලා ඒවා තමාගේ ආත්මලාභයට ගෝචර කරගත්ත දේවල් බවට පත් කරගන්න. හැබැයි මේ ටික සිද්ධ කරනකොට මොකද වෙන්නේ? අපේ මරණ තුර එක්තරා ක්‍රියාත්මක වීමක් වෙනවා. මේ ඒ ගති ස්වභාව මනසට එනකොට ඒ මොහොතේම යාති ක්‍රියාත්මක වීමක් වෙනවා. දැන් ඔක හොඳින් තේරුම් අරගන්න. ශනිකව උපදින જાති තියෙනවා. ඒ ශනිකව හටගන්න කර්ම භව මුල් කරගෙන. අපි හිතමු යම් කිසි කෙනෙකුට ද්වේෂ සහගත බවට පත් වෙන්නේ හේතුකාරක වෙන්නේ ද්වේෂයට හේතුකාරක වෙච්ච අරමුණක් අතපස යැකෙමින් හදා යාම. ඒබඳු අවස්ථාවක් තුළ බුද්ධලයා පානඝාත අදත්තාදාන ආදී හොරමර වංචා ආදී වශයෙන් කරන දේවල් වලදී ඇතිවන ද්වේෂයේ මුල් කරගත්ත ගැටුම තියෙන ස්වභාවයක්. මේ අනුන් හිත දෝෂය කරන අවස්ථාවක් ආවොත් මානසිකත්වයේ දෝෂය වෙන බව අතහා ගන්නකොට ඒ බව හට ගන්නකොට ඒ නිර්මාණය අපේ කය තුළම සිද්ධ වෙන්න කාරණා වෙනවා. මොන ඇති යනවා, සෞද්‍රවයටපත් වෙනවා, මේ කෝප කරනවා. මේ වගේ එක්තරා ಜಾති ක්‍රියාත්මක වීමක් මේ තුළ සිද්ධ වෙනවා. අන්න එතකොට අපි දකිනවා කර්ම භව නිසා කර්ම ಜಾති හටගන්න හැටි. මේක එක අංශයක්. එයා මෙලොව ජීවත් වෙන සත්වයේ පාප කර්මයක් මදුරු සිත් මානසිකත්වයෙන් සිද්ධ කරනවා නම් ඔහුගේ මූණයෙන්ම පිළිදුම කරන්න පටන් ගන්නවා ඒ රූපාකාරය. මොකද්ද සිද්ධ වුනේ? මව නැමැති සත්‍යය ක්‍රියා ගොඩ නැගිලා මේ ශරීරයේ තිබෙනා වූ සතර මහා භූතයන්ට ඒවා සම්බන්ධ වෙලා සතර මහා භූතයේ අනුකූලතාවයට පත් කරනවා. එහෙනම් දුස්සේලන්ගේ මානසිකත්වයේ මෙන්න මේ භවයේ දුස්සේලන් ඒ හටගන්න જાතියක් දීශ ආකාරයෙන්ම සිද්ධ වෙන බව ඔප්පු කරමින් ඒ දුර්චේ වූ මානසිකත්වයේ සෞන්දර්ය මූලයක් ඇති කරනවා. කවදාවත් සාන්ත මූලයක් ඇති කරන විදිහට හැලබලයක් දෙන්න මේ බව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම කපටි ගති ලක්ෂණ වලින් කටයුතු කරන පුද්ගලයෙක්. ඒ ආකාරයෙන් ගත්තොත් අර භව ස්වභාවයේ කපටි ස්වභාවයක්ම ගන්න. නිර්මාණාත්මක ක්‍රියාවලිය මොකද්ද? කපටි ස්වභාවයක් පෙන්වු කරන જાති නිපදෙයි. එනිසා මූණ බැලුවාම හරි කපටි මූණ කියලා කියන්නේ පුළුවන්කමක් ලැබෙනවා සියුම පරීක්ෂා කරලා බැලුවොත්. මෙවනෙම පේනවා තිබෙන හොරගතිය, කපටිකම. මේ ආන්දි වශයෙන් අපි කියනවා. ඒ වගේ මුලාවට පත්වෙච්ච ගතියක් තියෙනවා නම් මුලා හාදක වන්නා වූ භව ස්වභාවයක් ඉපදවනවා ඒකෙන් මතුවෙන්නේ කොහොමද මානසිකත්වයේ මුලා සහගතයි ඒ හට ගන්නා වූ නිර්මාණාත්මක ශක්තිය ඊදනුකූල රූප නිපදවන්නේ ශරීරයේ සතර මහා භූතයන් ක්‍රියාත්මක කරවන්න හේතු වෙනකොට මුලාසහගත බුද්ධයාගේ මූණවල මහා මෝල මූණක් දෙන්න පටන් ගන්නවා. එහෙනම් මන්ද බුද්ධික ගති ලක්ෂණයක් මූණෙන් පෙන්වන්න කරලා පටන් ගන්නවා. ඒ වගේම ඥානවන්තව, කරුණාවන්තව, පරිත්‍යාගතව කටයුතු කරන කෙනෙක්ගේ බව ස්වභාවයේ ඊට අනුකූලව පහළ වෙනවා. අන්නේ ශක්තිය අර ඇඟේ තියෙන සතර මහා රූපයන්ට ගෝචර වෙලා ක්‍රියාත්මක වෙනකොට ඊට අනුකූලව සාන්ත පැත්තට හැදගෙනවා. ඒකට සාන්ත මූලක් ඒ වගේම කරුණා මෛත්‍රී සාගත මූලවරක් හද ගන්නවා. මේ පවිත්‍ර වෙනවා. මේ ආදී වශයෙන් කාර්යීක වෙනස් තමයි පවා කරන්න පටන් ගන්නවා. මේ කර්ම භව නිසා ඇතිවෙනා ස්වභාවයන් මේ ආකාරයෙන් තේරුම් ගන්න ඕනේ. අන්න අත්ති සම්ම භවෝ කියන්නේ අන්න ඒක. අත්ති උප්පත්ති භවෝ. කියන්නේ දෙවෙනි අවස්ථාව. එන කර්ම භාවක් ලෝකේ හට ගැනීමට ආගම් ભેදයක් කුලමල ભેදයක් ಜಾති ભેදයක් නැහැ. හේතුවට අනුකූල ඵලයක් ලැබෙන නිසා දූෂිත මානසිකත්වයක් යම් කෙනෙකුට හටගත්තොත් ඔහු කෙවල જાතිකේ වේවා ආගමිකේ වේවා ඔහුට පිළිගන්නා වූ දෙයක් තමයි දූෂ්‍ය මානසිකත්වයේ ඵලයේ වශයෙන් දූෂ්‍ය වූ මූණවරක් ශාරීරික ස්වභාවයක් ආරම්භයේ අපිට පේන හරියට පේනවා. අපිට පේන්නේ සිද්ධ වෙන ක්‍රියාවලියකින් බොහොම සුළු කොටසක්. නමුත් අපිට නොපෙනෙනා වූ කොටස විශාලයි. යම් කිසි වික්ෂේමයක් ඇති කරන සත්‍යයක් නිරුත්ුණාම අර භව සත්‍යයේ ඉන්න සත්‍ය මතුනහම අන්නේ සත්‍යය තුනේ අපිට පේන හැටි විතරයි මේ ඇඟෙන් මූණෙන් පේන්න පටන් ගන්නවා. නමුත් මේ සත්‍යය එක්තරා විදිහට ඉදා කියමු රූපකලාප අද කියන හැටියට කියනවා මේ කිරණ විශේෂ මේ ආකාරයෙන් කියන සත්‍යයටපත් වෙලා නිස්සේත විලාසෙලා අනන්තව විහිදිලා යනවා. මෙන්න මේ විදිහට විහිදිලා යනකොට මොකද වෙන්නේ? අපිට නොතේරෙන පැත්තේ අපි අසුරු කරන පරිසරයට විඳිනවා. තවත් දුරට විහිදිලා යනවා. ලෝකයට විහිදෙනවා. තවත් යා සක්වලට විහිදෙනවා. මේ විදිහට විහිදෙනවා දසදහසක් සක්වල තියෙන ප්‍රදේශයකට විහිදෙල යනවා. නමුත් මේක අපිට තේරෙන්නේ නැහැ. මෙන්න මේ සත්‍ය විදිහට මෙහෙම විහිදෙන්නේ මොකද වෙන්නේ? අන්න ඒවා පිළිතනවා කර්ම භවයට අවශ්‍ය කරන්නා වූ ශක්ති දැන්පත් වෙනවා. නිසා දූෂ්‍ය කරන කටයුතු දූෂ්‍ය කාරණා ඒ පැත්තට පිළිතනවා. කර්ම භවයේම එක පැත්තක්. ප්‍රහාණව සාන්තව වෙන පුණ්‍ය කටයුතු වල ශක්තිය තව පැත්තකට පිළිතනවා. මේ දෙක එකට කලවම් වෙන්නේ නැහැ. මේ විශ්වය තුල මේ භවයේ තුල. එහෙනම් මේ කියනා වූ භවයේදී භව ශක්තිය නිහිලා පැතිලා පිළිතන කර්ම වලින් හටගන්නේව තමයි අපි මැරෙනකන් කරන නිම්පව් කියලා කියන්නේ. මැරෙන තුරු කැම කරා වූ නිම්පව පවකෝ කළා නම් කරපු අවස්ථාව ක්‍රියාත්මක අවස්ථාව වෙනකොට නිවිගියා. ඒ විදිහට අපි අල්ලාගත්ත මේකින් බැඳෙන හැදෙන මේකින් සසර ගමනේ බලාපොරොත්තු පැවැත්මේ බලාපොරොත්තු සහිතව ඉඳගෙන අපි එහෙමනම් ඔය ටික ගොඩ නැගිනේ. අපිට එබඳු මොලේ ගොඩ නැගුණු දේට අනුකූල පැවැත්මක් ගොඩනගා ඒකේ විපාකයේ අපිටරායන විදිහට තමයි ඒ විශ්වයට විහිදුණු අන්නේ ශක්ති විශේෂයේ පිහිටන්නේ. මෙන්න මේක තමයි අපි කියන්නේ කර්ම ශක්තිය කියලා තමයි හඳුන්වන්නේ ලෝකයටයි. මේක අපි ලෝක සත්‍යය සෙවණු ආකාරයෙන් කියත් මේ හේතුඵල න්‍යායයෙන් අහකට පයින් කාටවත් බෑ ආගමක් ගැන කතා කරලා ආගමක් නෑ කියලා මම මෙවන් යාතිකෙක් මෙවන් කුලවතෙක් මේ ආදි වශයෙන් තමයි මොනවා මේ ලෝකේ සම්මත කරගත්තත් ඒ සම්මත වලට මුදහරින්න බෑ මේ හේතුඵල න්‍යාය ධර්මය. කාටත් පොදුයි. එසා මේ නිසා කවුරු හෝ වේවා යහපත් දෙයක් කළොත් යහපත් ප්‍රතිඵලයක් ලබා දෙන්නට අයහපත් දෙයක් කළොත් අයහපත් ප්‍රතිඵලයක් ලබා දෙන්නට හේතුකාරක නිවිදී සත්‍ය විශේෂයක් නිරුත් කරන ධර්ම නියමය තමයි මේ මේ ආකාරයෙන් දෙන උපාදාන පත්‍ය භවෝචින් කියන බෙදුමේ භව ශක්තිය. නිර්මාණාත්මක හැකියාව නිර්මාණාත්මක සත්‍ය විශේෂය. එතකොට මෙන්න මේ සත්‍ය විශේෂය නිහිලා පිළිදෙන ලෝක තියෙනවා. මෙතනින් පටන් ගෙන අපිට දසදහසක් සක්වලට පිහිටෙන ශක්ති විශේෂයක්. හැබැයි මේ ශක්ති විශේෂයේ විදෝරකට අපි මොකද මුල් උනේ? යම් කිසි තත්ත්වයක් අපිට ඔය අපි ගොඩනගාපු ක්‍රියාකලාපයේ මුල් කරගෙන, සිතිවිලි ක්‍රියාවදා මුල් කරගෙන යම් කිසි මානසිකත්වයක් තුළ ඉඳ හිතුවා. අන්න ඒ බඳු ප්‍රවැත්මක් එක්ක ඉඳ හිටපු ඔන්නයේ කාරණේ අපි වඩ කරගෙන ඒ බඳු ප්‍රවැත්මක් හට ගැනීමට හේතුකාරක වෙන විදිහට පිළිපදිනවා. මෙන්න මෙවන් වන්නා වූ කාර්යයන්ගෙන් පිළිතපුවාම ඔන්නෝයි සත්‍ය විශේෂයේ ක්‍රියාත්මක වෙලා තමයි જાතියක් හට ගැනීමට අනුකූල જાතියක් හට ගැනීමට අවශ්‍ය කරන නිර්මාණයේ සිද්ධ වෙන්නේ. මේ නිසා සෑම සත්‍යයකටම මෙබඳු නිර්මාණාත්මක මහා ස්කන්ධයක් මේ විශේෂ පිළිදලා ඔහුහා සම්බන්ධව තියෙනවා. තමාහා සම්බන්ධව තියෙන කොටස තමා මූලික කරගෙන අනුකූල දෝෂතාවයක් පැවැත්මේ බලාපොරොත්තුවක් නිසා පැවැත්ම මේ ජීවිතයේ මරණය කෙලවර කරන්න නැතුව ඊළඟ මරණයකට හේතුකාරක වන්නා වූ සත්‍ය ක්‍රියාත්මක අවස්ථාවක් එනවා. අන්නේ අවස්ථාව අනුකූලව ඊට අනුකූල වන්නා නිර්මාණය කරන්න අවශ්‍ය පැතන නැඹුරු කරලා පිළිනවට මේකට කියනවා උත්පත්ති භවයේ සිහි කියලා. මරණාසන්න මොහොතකෝ නැත්නම් මේ ජීවිත පැවැත්ම ඉවරලා නව ජීවිත පැවැත්මක් ආරම්භ කරනකොට අන්නේ භව නිර්මාණයට අනුකූලව තමයි ඊළඟ නිර්මාණය සකස් වෙලා එන්නේ. ඒ නිසා තමයි එක එක ಜಾති ප්‍රභේද වශයෙන් සුවිසාන වෙලා එහෙම නැත්නම් යක්ෂ ප්‍රේත භූත කියන කොටස නොපෙන්න පැත්තට ගිහිල්ලා එසේ නැත්නම් මිනිස්සු කියන පැත්තකට ගිහිල්ලා මිනිස්සුන් අතරත් විවිධාකාර ප්‍රභේද ඇති ඥානවන්තය ඥානෙන් අඩු අය ඒ වගේම වීරවන්තය ඒ වගේම වීරෙන් හීන අය ඒ වගේම අසනීප වැඩි අය අසනීප අඩු අය මෙසේ වන්නා වූ ಜಾති ලක්ෂණ ಜಾති ප්‍රභේද හටගන්න හේතු වෙන්නේ ඔන්නේ භව ප්‍රභේද නිසා නිසා මේ භව තේරුම් අරගත්තා නම් භවෙ දකින්නවා මේ භවයට හේතුව දකින්නවා මොකද හේතුව පැවැත්මේ බලාපොරොත්තු මුළු කරගත්ත නිත්‍ය සුඛ ආත්ම කියන දෘෂ්ටිය මුළු කරගත්ත ඒ නිසා මේ ගොඩනගා ගන්න අවශ්‍ය කරන්නා වූ ආකාර බැඳුම් හිතකින් ඇති වූ දෘෂ්ටි මානසිකත්වයේ හෝ තහපත් හිතකින් හෝ පැවැත්මට හේතුකාරක මානසිකත්වයේ ගොඩනගුවා නම් අන්නේ ගොඩනගාගත මානසිකත්වයේ තමයි මතු භවයට එවත් උප්පත්ති භවයට හේතු වෙන්නේ එහෙනම් උප්පත්ති භවයට අනුකූල වුණොත් භවපත්‍ය ආදී කියලා ඊළඟ අවස්ථාව සිද්ධ වෙනාට වළක්වන්න පුළුවන් කමක් නැහැ ධර්මතාවයක් මෙන්න මේ ආකාරයෙන් භව තේරුම් අරගන්න ඕනේ බලයත් බලයට හේතුවත් මේ භව නිරෝධ ඥානම් මතු જાති හටගන්න දෙයක් නැහැ නිරෝධයි එහෙනම් ඉන්න සසර ගමනේ දුරස් වුණා සියලු දුක් කෙලවරයි මේ සාත වූ නිවනයි මෙන්න මේ නිවන් මාර්ගය මොකද්ද භවයේ ආදීනව දැකලා භවයේ වෙනීමේ ආනිසංස දෙහි කරලා මේ ආකාරයෙන් මාර්ගයක් තියෙනවා ඒ මාර්ගය අනුගමනය කළොත් ඒ දුකින් මිදලා නිවන් සාක්ෂාත් කිරීමේ පරම ඵලය උදා වෙනවා එනිසා භවයේ මුල් කරගෙන මේ ආකාරයෙන් භවයන් භවයට හේතුවක් භව නිරෝධයන් භව නිරෝධ මාර්ගයක් හොයාගෙන යාන හතර පහළ වුණා නම් ඒක නිවන් මාර්ගයක් මේ ආකාරයෙන් නිවන් අවබෝධ කරගන්න පුළුවන් මේ උත්තම මේ උත්තම ධර්මය ඇතුළු කරලා උතුම් නිවන් සාක්ෂාත් වෙන කියන සංසාර දුක් කෙලවර කරගන්න කියලා අනිස්ත්‍යන කරනවා සෑම දිනකට යාපතක් වේවා එත්තාවතාචම් මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝ